ස්වාමීන් වහන්සේ අනිත් අනිත් එක තමයි මට අත්ත වශයෙන්ම මතක් කරන්න වුණා මේ අපි දැන් රස්සා කළා ගෙදර ඇවිල්ලා මේවයි තියෙන එක එක ප්‍රශ්න අරවා මේව අරගෙන මම මට මතකයි මම ගෙදර ඉඳෙද්දි ඉතින් ඔය බණිනව කරනවා දැන් අම්මයි තාත්තා එක්ක ඉන්න ඉන්න ඉන්න කාලේ මේ ඉතින් මට මතකයි අපේ අම්මා ඔය බණින කරන වෙලාවට ඒව එපයි කියන්නේ නැහැ ඒව කියන්නේ ඇහෙන්න කියනව පැත්තක ඉඳගෙන කායන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු කියලා මේක මේ මට ඇහෙන්න කියනවා මට ඇහෙන්න කියනකොට ටික කාලක් යද්දී එකක් මේ ගා ධම්මපදයේ මේ ගාතාවත් මට කනපාඩම් වුණා මේක ගැන හිතලා අර අරක ඉබේම ටික දවසක් යනකොට මටම තේරුණා මේක මේ මේ මේ මේ අනුගාම මේ දෙමෝපියෝ ඉස්සරහවත් මේක මෙහෙම මෙහෙම ඒවා කියන්න හොඳ නෑ කියලා අර පුදුමාකාර නිවීමක් ඒ කියන්නේ ඒ අම්මලා තාත්තලා අපේ අම්මලා තාත්තලා අපිව නිව්වේ ඒක ඒක ඒක මහා ඒක පුදුමාකාර ක්‍රමයක් ඉතින් ඒක අර කෙලින්ම කියලා නෙමෙයි කෙලින්ම කිව්වනම් සමහර ලාවට ඔබ ඔయిత වඩා ඔබට යනවා සද්දේ නෑ ඒක තමයි ඉතින් අර මව්පිය දැන් අපි අද මේ කතා කරලෙත් මව්පියෝ සහ දූ දරුවන් කියන මේ භූමිකාවන් ගැනනේ. ඉතින් එතනදී මව්පියන් දක්ෂ නම් ඇත්තටම ඒ අයට කරුණා මෛත්‍රියක් තියනවා නම් දරුවා මේ ඉන්න දුර්වල තත්ත්වෙන් ගොඩ ගන්න ඕන කියලා. ඉතින් ඒකට නුවණකුත් තියෙන්න ඕන. කරුණා මෛත්‍රිය තිබුණයි කියලා විතරක් අපිට දේවල් කරන්න බෑ. ඒ ගුණයට සරිලන නුවණක් තියෙන්න ඕනේ. ඉතින් මේ දෙකම එකතු වුණොත් තමයි අපිට යහපත් ප්‍රයෝගයක්. ප්‍රයෝග කියලා කියන්නේ ක්‍රියාකාරීත්වයනේ යමක් කිරීමේ වැඩපිළිවෙල. එතකොට උපාය මාර්ගය. එතකොට මේ උපාය මාර්ගය අර්ථ සම්පන්න විදිහට අනර්ථයක් නොවන හැටියට Tamanටත් අනර්ථයක් නොයි අනුන්ටත් අනර්ථයක් නොවන හැටියට මේ උපාය මාර්ගේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අර මව්පියන් සතුව දරුවා කෙරෙහි කරුණා මෛත්‍රිය වගේම අවස්ථාවෝචිතව ක්‍රියා කිරීමේ ප්‍රඥාවකුත් තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැති වෙනකොට තමයි ඉතින් ගොඩාක් අර්බුද මතුවෙන්නේ.